අනුභවෝ පූජනීය අස්මදාචාර්යෝ තම මාත්මකානන් වහන්සේ ප්‍රදාන මා සංගරයෙන් අවසරය සදාවන්ත එන්නතුනි සුඛෝ බුද්ධානං උප්පාදෝ යනාදී මේ ගාථාස්තෙන් ගාථා පද හතරෙන් ලොවට අත්‍යවශ්‍ය සම්පත් හතරක් ලැබෙනවා සුඛෝ බුද්ධානං උප්පාදෝ සාරාංශයේ කල්පලක්ෂ ගණන් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු වෙන සරුවඥන් වහන්සේලාගේ පහළ වීම දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට නවේ ලෝතුරා සපපිනිස පවතිනවා සබා සද්ධම්ම දේතනා ඒ දසබලධාරී සරුවක් විරාජෝත්තමයන් වහන්සේගේ සීනුතින් දේශිත ඒ සද්ධර්ම රත්නයේ දේශනා කිරීම දෙවියන් මනුෂ්‍යයන් සාත සමස්ත ලෝකයාට හිතසුව පිණිස පවතිනවා. සුඛා සංඝස්සතාමකී ඒ සරුවත් රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයේ සමිනියා වූ ශ්‍රාවක සංඝරත්නය සාමග්ගී ධර්මයේ දීදා සිටීම දෙවියන් මනුෂ්‍යයන් සාත සමස්ත ලෝකයාට හිතසුව පිණිස පවතිනවා. සමස්තානං තපෝ සුඛෝ සමගි වූවන්ගේ සිය ගුණ ධන භාවන් පිළිවෙත් පිළිීමේ සයත්න ප්‍රතිපත්තිය ලෝයේ ලෝතුරා සතුට නිස පවතිනවා කියන එක ගාථාවේ කෙටි තේරුමයි. බුද්ධ කියන මේ සුද්ධ නාමය කල්ප කෝටි ගණනාවකින් අහන්න ලැබෙන උතුම් නාමය. බුද්ධ කියන මේ වචනාර්ථයේ පින්නතුන් අහලා ඇති. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බුද්ධ කියන මේ සුද්ධ නාමයෙන් විග්‍රහ කරලා තියෙනවා බුද්ධෝ කියන තේන බුද්ධෝ බුද්ධිතා සත්‍යානි බුද්ධෝ බෝධේතා පජායාති බුද්ධෝ සම්පඤ්ඤතාය බුද්ධෝ සම්බදස්සාමිතාය බුද්ධෝ අනඤ්ඤ නේයතාය බුද්ධෝ විතේතාය බුද්ධෝ නිරුපලේත සංඝාතේන බුද්ධෝ ඊනාත සංඝාසේන බුද්ධෝ ඒකන්ත නීත රාගෝති බුද්ධෝ ඒකන්ත නීත දෝසෝති බුද්ධෝ ඒකන්ත නීත මෝහෝති බුද්ධෝ ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති බුද්ධෝ අදුක්ඛිය දත්තා බුද්ධි පරිලාභාති බුද්ධෝ බුද්ධෝ පිනේතං නාමං මාතරා කතන්න පිටරා කතන්න භාතරා කතන්න භගිනියා කතන්න ඥාති සාමෝ ඉතේහි කතන්න සමන බ්‍රාහ්මනේ කත න දේවතායි කතං විමුක්ඛන්දේ මේ සම්බුද්ධානං භගවන්තානං බෝධියාමූලේ සාසම්පන්නිකනනස්ස පටිලාභා සච්චිකා පඤ්ඤති අභිනං බුද්ධෝති මේ දේශනා පාඨයෙන් ඉතාමත් පැහැදිලිව දැක්වෙන්නේ බුද්ධ කියන වචනේ අර්ථ සම්පත්තියයි බුද්ධෝ කියන තේන බුද්ධෝ බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද උච්චිතා සත්‍යානීති බුද්ධෝ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍යය සමන් වහන්සේ සරුව ප්‍රකාරයෙන් ආબોධ කරගත් බැවින් බුද්ධ නම් වෙනවා. බෝධිතා පජනජාති බුද්ධෝ සමන් වහන්සේ ආબોධ කරගත් ආර්ය සත්‍ය සතර ලෝකේ අනන්ත ජනතාවට ආબોධ කරවවදාල බැවින් බුද්ධ නම් වෙනවා. සබ්බඤ්ඤතාය බුද්ධෝ යම්කිට ලෝකෝත්තර සංකත අසංකත සීල ධර්මයන් සරුවාකාරයෙන් අවබෝධ කොටවා ගන්න ගැනීම බුද්ධ ලං වෙනවා. සබ්බ දස්සාවිතානි බුද්ධෝ සීලම ධර්මයන් ප්‍රඥා ඇතින් දක්නා ලද ගැනීම බුද්ධ ලං වෙනවා. අනන්‍ය නියතානි බුද්ධෝ අන්තිමකෝසින් ආબોධ නොකොට තමන් වහන්සේ ආબોධ කරගත් ගැනීම බුද්ධ ලං වෙනවා. විසරිතානි බුද්ධෝ මෙලොම් මලක් ඉබදෙන්නාක් මෙන් තමන් වහන්සේම බුද්ධත්වයට සමිඳුරගෙන් බුද්ධ නම් වෙනවා. නිරූපණේක සංඝාතේන බුද්ධෝ ඒ විදස්වත් ධමරේ නැතදෙන් බුද්ධ නම් වෙනවා. ජීවාතව සංඝාතේන බුද්ධෝ ආශ්‍රයයන් සියල්ල සේකට වදාළ දෙමින් බුද්ධ නම් වෙනවා. ඒකාන්තරීතරාගෝති බුද්ධෝ ඒකාන්තේ විතරාගී දෙමින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වේත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් වේත දෝකේ දරින්ද බුද්ධ නම් වෙනවා ඒකාන්ත වේත මෝහෝති බුද්ධෝ ඒකාන්තෙන් වේත මෝහේ දරින් බුද්ධ නම් වෙනවා ඒකාන්ත නික්ඛලේසෝති බුද්ධෝ ඒකාන්තෙන් නික්ඛලේසී දරින් බුද්ධ නම් වෙනවා ඒකාන මග්ගං ගතෝති බුද්ධෝ ඒකාන ධර්ම මාර්ගේ ගමන් සක්කමින් බුද්ධ නම් වෙනවා ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති බුද්ධෝ එකලාව තමන් වහන්සේම අනුත්තර සම්මා සම්බෝධිය නම් වූ සරුවත්තාඥානයේ සමිනවදාන බැවින් බුද්ධ නමව අබුද්ධි හේතත්තා බුද්ධි පටිලාභාති බුද්ධෝ අවිද්‍යා අන්ධකාරේ විදමණය කළ බැවින්ද ප්‍රඥා ආලෝකයේ ප්‍රතිලාභ කළ බැවින්ද බුද්ධ නම් වෙනවා බුද්ධෝති නීතන්නාම මාතරා කතන්න පිතරා කතන්න භාතරා කතන්න භග්නියා කතන්න නිෂ්කාමච්චේ කතන්න ඥාති සාලෝයිතේ කතං නේ සමන බ්‍රාහ්මණී කතන් නේ දේවතායි කතං මේ බුද්ධේ කියන ගුණ නාමය මාත්‍ය දෙදෙනා තබු නමක් නොව සහෝදර සහෝදරියන් තබු නමක් නොව හිත මිතුරන් තබු නමක් නොව මව්පස දියපස ඥාතීන් තබු නමක් නොව ශ්‍රමණ ප්‍රාඥයන් ලැබුණ නමක් නොව දෙවියන් ත්‍රාඥයන් ලැබුණ නමක් නොව විමුක්තාන්තික මේතං බුද්ධානම් භගවන්තානම් බෝධියාමූලේ භාසබ්බඤ්ඤ ඥානස පටිලාභා සත්‍තිකාපඤ්ඤස් යදිදම් බුද්ධෝ යම් අවස්ථාවක භූමුලාර වැඩෙඳගෙන සර්වඥතා ඥානෙද පැමිණිසේක්ද සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඥාන සතර ඥානතුරු අරියත් ඵලයේ සමිතේද්ද ඒ අරියත් ඵලයේ සංජාත විමුක්තාන්තයේ පැමිණෙන වෙලාවේදී තමන් වහන්සේ සියල්ල ආභෝධ කරගන්නා ලද ධර්මයේ ධර්මාභෝධේ නිසා බුද්ධ කියන සුද්ධ නාමය ලැබුණා කියන කණිතේකර මෙන්න මේ විදිහේ සර්වාකාරී සර්ව ධර්මයන් ආභෝධ කරගන්නා ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝ පහළ වීම ලොවට හිතසෝ පිණිස පවතිනවා යම් දාසක බුදුබාපතා ආත පරිත්‍යාගයෙන් අත් ධර්ම සමන්ගාමින් නිහිත විරණාසේ ලබාන්නා තේත් ඒ දවසේදීද තුන් ලෝකේතන සත්‍යකාන්තියක් කරසෙනවා ඉන්නතුන් දන්නවනේ දීපංකර පාදමෝලයේදී සුමේද තාපසයන් වහන්සේ තමන්ට ලැබුණු මාර්ග කොටසේ සුද්ධ කරලා අවසන් වෙන්නේ සාරලක්ෂ්‍ය ග්‍රහතන් වහන්සේ සමග වැඩම කරන සරුවක්යන් වහන්සේ දැකලා මඩන බාගා වඩින පිණිස තමන්ගේ අඳුන් දිවිතම මඩේ එළලා ඒ මැත්තේ මුලින් අතට ඒ දන්දක්ෙන් දිගා වෙලා ඉතින් අදිස්ථාන කළා අනේ දෙමාපියන් දෙන්න හදලා දුන්නේ සම්පූර්ණයෙන් මගේ සිත උඩින් සිරිපත්‍ර සභාව වදනාසේ කුවා අපල පෙරක් ගානේ නිරුම්මල් සිතනමේ සුළු ඒ පාදේ බල මල්ලපත්තේ නතනාමගේ පිටමත්තේ සභාව වදිනාසේ කුවා බුදුපාලෝ සාරලක්ෂයක් අදරුවනට මගේ ආපභාවේ ඒ ගන්ධක්මින් පූජා වේවා මේ ආප පූජාවේ ආනුභාවේ මතනාගතේ ලෝතුරා බුදුබව ලබන්නේ හේතු වේවා එදා මේ සිද්ධිය දැකලා ඉරිපන්තර සරුවඥන් වහන්සේසින්ද කරින තමන් සිත්තමල් දෝදක් අනාගතේ ලැබෙන බුද්ධත්වයට ගෞරවණීය පිළිනමලා අනාගත වාක්‍ය දේශනා කළා යථාඝන වූ උග්‍ර තපස්සතිමේ කෞසානන්දස බලන්නේ සාදා සංකේ කල්පලක්ෂයෙන් එමෙම මෙතුමා මාතේන ගෞතම නමින් උපද ගෞතුරා බුදු වෙනවා කියන අනාගත වාක්‍ය දේශනා කළා. ඒ දාසේ පුදව සිදුවීම් සිද්ධ වුණා. මේ සම්පල පුරාම මංගල්‍ය පූර්ණිමිති 32 පහළ වුණා. නරකාවේ ගිනි නිමේ ගියා. ඒ තාපාලේ සාතුපාකානේ තුණා. පිළිසන් අපායේ කායිකත ගැනීම නැතුණා. ඒ මොහොතේ කිතුණු සත්‍යයේ නලරණ සත්‍යයටපත් වුණා. ඒ විලාවේ කිතුණු සත්‍යයේ නූපදනා සත්‍යයටපත් වුණා. ඒ විලාවේ කිතුණු දෝෂේ රාගයක් නැතුණා, දෝෂයක් නැතුණා, මෝහයක් නැතුණා. අත්නත්තෝන් අත්ලබුණා, සංනත්තෝන් සංයරුණා, ගොළුවන්ද කතාවන ඇති වුණා. රාගීම අංග විකලාප නිසිතේ අංග ප්‍රත්‍යංග දීතිය. මාතලයේ ජීවූපක් වුණා. භාගාවරේ ජලයේ ඉරිදී බාටපත් වුණා. භාගාවරේ පුරා පස්තියුම් තිබුණා. ගංගා ජලයේ නැවතී පස්තියුම් තිබුණා. සෑම ගාස්වලක් මුලපට අග දක්වා මල් පිරුණා. මහ පොළොවේ සක්මුණු පියුම් පැනනගුණා. පාත පුරා ඕලම්බක පත්නේ හින්දුණා. එවැගේ මහාත්මයේ ඉවිමේ සුවඳ දීගුණා. ඉවිමේ දූර වාදනය වුණා. මිනිසුන් බලන ආභරණ පිළිතුනා අක්යන් ඒ සාරව කළා නැතුන් කුංචනාද කළා බලන ආභරණ ඉදීම පිළිතුනා මේ වාගේ කුදුම ආඥාවේ සිද්ධින් රාජ්‍යම් මේ දාසේ සිද්ධ වීමෙන් බුදුබව සමහා නියත විරණ ලබා ගන්න වෙලාවෙන් ලෝකයේ සත්‍යයක් කලසනා කිනේ කාන්ත සත්‍යයි විශ්වාන්තරාත්ම භාවය ගැන බලන්නේ විසන්තරාගාමීදී මහා බෝසතාණන් වහන්සේ උපදින දවසේදී මුළු මහා රටට පුදුමාකාර සාන්තියක් සැලසුණා. උපන්න දවසේම අම්මේ දන් දෙන්න දෙයක් නැද්ද කියලා මිහිරියමින් අම්මගේ මූණ බලා කතා කරන්නේ පුතා දිහාව සතුට මූණින් සුදු දඟලින් මේ මෞතුමිය දැක දහසක් ගලි පොතුම්යක් අතට දුන්නා මෙන්න පුතේ දන් දෙන්න වස්තුවේ තැනක උපන්න කියලා මේ දරුවා උපන්න මොහොතේම ළඟදී මව් කෙනෙකුට මේ රන්සවන දාහයන් දුන්නා. පුදුම ආශ්චර්යයක් නේද? මොනතරම් වාසනාවක්ද බෝසතාණන් වහන්සේගේ තුත්පත්තිය. උනා උපන්දාස නියෝජනයෙන් කතා කිරීම ආශ්චර්යයි නේද? අවුරුදු දෙකක් යන ඉස්සර නාමාරයක් කලදී ආවරණ ගන් දුන්නා. අපේනි අවුරුද්දේදී ආත්ම පරිත්‍යාගයක් තමන් සතුටේ නැමේ වාඩි වෙලා පැවැත්වුවා. නැත්නම් ඉස්මත් මේ සියල්ල Taman දන් දෙන්න අධිෂ්ඨාන කළා මහ පොළවද කම්පා වුණා වාස දහසදී රාජ්‍යයටපත් වුණා වාස විසුදානකදී රාජ්‍ය අලියදා ගන් දුන්නා රාගේම අලියදා ගන් දීලා තුන්වෙනි දවසේදී සත්‍ය සතික මහා දානෙ දුන්නා ලංකගිරියට වැඩම කරව අතර දහස් ගණන් ජනතාවට දානවත් පරිත්‍යාග කළ ලක්ෂණයේ දෙවියන් වස්තුදේවී මා සහතින් පස්සේ දරු දෙන්නා දන් දුන්නා. වස්තුදේ දේවී ඊළඟ දාසේ දන් දුන්නා. ඒ සමවත්තාවෝ මහ පොළොව පලා කම්පිත වුණා. ආදී දෙවි දේවතාවෝ සාදුනාද පැවැත්වුවා මල් නැහි රැස්සා. මේ ආශ්‍රාවේ සියල්ලම ලෝක හිතෝ පිණිස නේද? ඒ මහා බෝසතාණන් වහන්සේ පතුසන් දිගන්න යෙදුනේ ඒ දරු 2622කට ඉස්සර වෙලා අතලපෝය දවසේදී ඒ දවසේ ගබදහසක් සම්බල අර මුලින් සඳහන් කළ මංගල පූර්ණ නිමිති සියල්ල පහළ වුණා. එනිසා බුද්ධෝත්පාදේ ලොවට හිතසෝ පිණිස පවතිනවා නේද? මේ මහා ගෝතසානන් වහන්සේ සුම්බිනිසාල වනෝද්‍යානයේ උත්පත්ති බංගල්ලේට පත් වෙන වෙලාවේ දසදහසක් ලෝක ධාතුල අසීමිත ප්‍රාඥාරි සාහසය සිද්ධ වුණා. මේ බුද්ධෝත්පාදේ ලොවට හිතසෝ පිණිස පවතුනා නේද? උනාසේ වාස 16 දී උතුරු පැනකදල රාජ්‍යයට පත් වුණා. උනාසේ වාස 28 දී සතර පරිණිමිත දැක්කා. 29 වෙනි වසරේදී උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. අවුරුදු 6ක් මහා ප්‍රධාන ජීවිතය ලැබුවා. ගඩොල් පිළිවෙත සොයාගත්තා. 25 වෙනි වසරේදී භූමලාර රජිනදගෙන මාන පරාජයකට ලෝතුරා බුදු වුණා. ඒ දවසේදී මේ දසදහසක් ලක්වල අසීමිත ප්‍රාඥාවෙන් සිද්ධ වුණා ලෝක සංසමක් නේද නාමේ බුදු විදින දෙරණි මාසේදී අතරපොළ දාසේදී ධම්සක්තම් කුන්දේශනේ සවන්තුවා දසදහසක් ලෝක ධාතු සිතාමින් මේ ධම්පද දේශනා කළා අසංකේයයක් පිළිස සෝවාන් වුණා ධාතු කෝටියක් පිළිස රහත් වුණා බුද්ධෝත්පාදේ ලෝකෙට සෝපිස කරතුනා නේද යාමේ සර්වඥාන් වහන්සේ විශාලා මහලෝක වර්ණ ගමනේදී පුදුමාකාර ප්‍රාඥාර්යම් බබලෝ දක්වා පැවැත්ුණා ස්වාමීන් ජේතවන මහාවිහාර පූජාව පූර්වාරාම විහාර පූජාව ජේතවන විහාර පූජා වැනි මහාවිහාර පූජාවන්ගේ මොනතරම් ප්‍රාඥාර්ය සිද්ධ වුණාද මහා ප්‍රතිපත්තන සූත්‍ර දේශනාව සාමයේදී සිද්ධාත් විසුන් අරිහත් වේදපත් වුණා ආධුනාත දේශනාවේ 40000ක් විසුන් පරිහාසයටපත් වුණා මහා සමයේ දේශනාවේදී අවස්ථා හතකදී අසංකේ අසංකේ දෙකින් තීචාරි මාර්ගඵල නිවන් අවබෝධ කළා කෝටි ලක්ෂේ කෝටි ලක්ෂේ දෙකින් තීචාරිහාසයටපත් වුණා ඒ වගේම 84000 ගණන් නිවන් දක්වා අප්‍රමාණයි මෙසේ තුන් ලෝකෙ ඉතසෝ පිළිත ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ පාරණියම හේතු වුණා ඒ සරුවඥන් වහන්සේ ලෝපාල වීම නිසාම ලෝකේ අවදාපවත් සාන්දර ලැබෙන සතුටාන සතර දේශනාතුන් ලැබුණා සම්‍යක් ප්‍රදාන හතර ලෝක පහළ වුණා සතර ඉදිපා ධර්ම ලෝක පහළ වුණා පංචේන්ද්‍රිය ධර්ම ලෝක විවෘත වුණා පංච බල ධර්ම ලෝක විවෘත වුණා සත්‍ය බොද්ධංග ධර්ම ලෝක විවෘත වුණා ආර්යචාක මාර්ග ධර්මයේ ලෝක විවෘත වුණා එවැගේම සතර මාර්ග ඥාන ලෝක විවෘත වුණා සතර ඵල ඥාන ලෝක විවෘත වුණා සෝවාන් ආගයන් වහන්සේලා ලෝ පහළ වුණා. සකදාගාමීන් වහන්සේලා පහළ වුණා. අනාගාමීන් වහන්සේලා පහළ වුණා. සාතන් වහන්සේලා පහළ වුණා. අදිට මෙත්තේ මහ බෝසතාණන් වහන්සේට බුදුබාලකට බාත යොන්න බතෝදී වදාලා මේ වාගේ අසීමිත ආශ්චර්ය ජනක දේ සිද්ධ වුණේ බුද්ධෝත්පාද කාලයේ නිසා නේද? එවැගේ මේ තරුවක් යන මහන්සේගේ දෙකක් මහා පුරුෂ ලක්ෂණද අදෝවක් අනුයන්වල ලක්ෂණක සහිතයේ දේහ සම්පත්තියේ සෞඛ්‍යාභවනී පාරිත්‍ත්‍යක මුත්‍නේ වගේම මුලපටන් අද දක්වා මලින් සිටේකේ පරකටුරුත්තේ වගේම දෙවියන් සාතලෝකයාද දුක දුකවන්න නොයේ ලෝතරාස දරසාදෙනී ප්‍රසාදනීය රූප සම්පත්තියක් පහළ වුණා මේ බුද්ධෝත්පාද කාලයේ නිසා නේද මේකා කුපෝ බුද්ධානං උපාදෝ දාසේගේ උත්සක්කේ ලෝකේ හිත සූත්‍රිත පැවතුණා අඟුලිමාල වැනි මහා ගාමරුකයන් සාතන් වහන්සේලා බාඩපත් වුණේ. ආලෝකයක් යන මිනිමස් ගන්න අමනුෂ්‍යයන් මාර්ගඵල නිවන් ලැබුවේ. එවැගේම තවත් කූට දණ්ඩ බ්‍රාහ්මණ, සෝත් දණ්ඩ බ්‍රාහ්මණ, පොක්කරේකාත බ්‍රාහ්මණ, සූතිරෝම යක්ෂ භරරෝම යක්ෂාදීන්ද නිවන් ළඟට පිහිටුනේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ පහළ වීම නිසානේද වගේම කතාදාලවල දුකටපත් වූවන් සිතාගෝතමින් යනි දුකටපත් වූවන් නිවන් සෝයෙන්ම සංසාරගාමී බුද්ධෝත්පාද කාර්ය නිසා වේද වගේම සුනීතනනි වගේම ලෝකතනනි බොහෝම නීතියයි කියන ලද පුණ්‍යයන් උපන්න අය තමා සෝපාන දරුවා ගණ්‍යය තමා නිවන් සෝයෙන් සනින්සීම දහස්සා ලැබුණේ ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝභාවනිය නිසා නේද ඒ සරුවඥන් වහන්සේ ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරිහාසාන කල්යාණ අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න ධර්ම සම්පූර්ණ සුපරිසුද්ධ ලෙස දේශනා කරන ත්‍රිසුද්ධ වූ සද්ධර්මය දෙවියන්ට සමස්ත ලෝකයා පිණිසතෝ පිණිස පවතිනවා ඒ සාන්තිනාඥන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවන ගතදාසක් ලෝක ධාතු එකම සෝනින් සෝනවත් වනමින් පවතුනා එකම ධර්ම ශාලාවක හිම දක්වා ඇහෙනසේම දසදහසක් දක්වන හිමතේ දෙකාගෙන් ඇහෙනසේ ඒ සරුවක්යන් වහන්සේ දෙසෝ ධම්මචක්ක සූත්‍ර දේශනාව නිසා සූත්‍ර අටවදෙයියක් පිණිස මඟබල නිවන් සෝයේ සැලසුණා ධර්ම රත්නය නිසා නේද සාත් භෝතියක් දෙනා රහත් වුණා ධර්ම රත්නය දේශනා කළ නිසා නේද මේ වාගේ අවුරුදු 45 මුළුල්ලේ දෙසෝ අමාදහමින් සූවිසි අසංකේය නවකෝටි කර්මලක්ෂයක් දෙනා සතර දුක් ධර්මයේ කොට අජරාමර සාත්‍ර අබ්‍රහමා මහණෙනක පස්තුනේ ධර්ම දේශනාව නිසා නේද මේ මේ ධර්ම දේශනාව අනාගතයේ බලා සුවාසුදාසක් ධර්මස්කන්ධයේ වශයෙන් දේශනා කොට අනුස්ථාන කළ ගේනහ පිරිවංගදී වැඩිහිටියන් අනුගමහිමියන් වහන්සේමතා වදාළා යෝ භවානන්ද මය ධම්මෝ චිනියෝතේ දේශිතෝ පඤ්ඤස්සෝ සෝ දේවෝ මමච්චේන සද්ධා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා මා විසින් යම් ධර්මයක් දෙතර ලබන යම් විනයක් පනවන ලබන ලබේ එනෑමෙන් මේ ධර්මයේ ඒ විනය යොදවන්සාට ලෝකයාට සාස්ත්‍රු වහන්සේ වශයෙන් පවතිනවා දෙලුන්වහන්සේ භාගවදාලා ඒ මේ ස්වාතු උදාසක් ධර්මස්කන්ධය දෙවියන්සාට ලෝකයාට හිතසෝතනික පවතිනවා නේද ධර්මාසෝක රජතුමා තුන් අවුරුද්දක් යුද්ධයෙන් පසු මාත්‍රිත් සංසාරයෙන් ඉන්න අතර නිරෝධ සාමණේරයන් වහන්සේ වැඩම කරනවා ධම්පදේවර සමන් දුන්න වෙලාවේ එතුමා පිළිතනේ ගියා මේ ගියා පමණක් නෙමෙයි එදා සීම දරුවන් සරණ ගිහිල්ලා අකදාසක් යුක්තවන දිනපතා දානේ නියමත සමත් වුණා දරු දෙන්නා බුදුසසුන පූජා කළා අදෝහාර දහසක් මෙහෙර විහාර දෙරිවා බුදුසසුනේ බබලෙන්වා ඉනේ පිටින් ඉගෙන ගත්තා සිත් සංඝයා වහන්සේලා අතර අනුභවයක් තිබුණ ගානේ සංඝයා සංශෝධනයේ කොට තුන්වෙනි සංඝයා නාම කරන්න පෙරමුණ ගත්තා. සතරන් නාමයේ බුදු සසුනේ පිහිටවන්නට ගාය සත්‍යය ලැබුවා. මේ සියල්ලට හේතුුනේ සත්‍යර්ම ශ්‍රවණයේ නේද? මේ නිසා සුඛාසත් ධම්ම දේශනා දෙවියන්ට ලෝකයට ඉසුපුත්‍රික සමස්නා සත්‍යඥ දේශනා කිරීමේ කාන්ත සත්‍යඥ කියන කමේ සදාන් වෙනවා. සීතල සංවරත්නේ සාමග්‍රී ස්වාමීන් වහන්සේම ලොවට එකතෝපනිස පවතිනවා. එවැගේම ඊටදී සෑම දිනාගේ සාමග්‍රී ධර්මයේ තම තමා පතන්නා වූ උතුම් ප්‍රතිපත්ති මාර්ගයේ සුවසේ මුදුන් පම්වා ගැනීම පිණිස හේතු වෙනවා කෙනෙකු මේ දේශනාවේ සඳහන් වෙනවා. දැන් අද මේ දවසේ ඒ සම්පත් අතරම පිළිඳිනේ කරනවා බුද්ධෝත්පාද කාලයක නිසා මේ පූජනීය මාහිමියන් වහන්සේ ප්‍රධාන මේ අනුසිල්වත් ගුණවත් මහා සංඝරත්නය දැක ගන්න රැඳ ගන්න උපස්ථාන කරන්න ආශ්‍රය කරන්න ලැබුණා මේක බුද්ධෝත්පාද කාලයේ වාසනාවක් එවැගේම සංඝරත්නයේ මුල නගා විහාපත් කොට දේශනා කරන සූසුද්ධෝ සද්ධර්මයේ ආන්න ලැබුණා ආන්න ලැබෙනවා මේක ධර්මයේ දේශනා කිරීමේ ආනිසංසයක් නේද එවැගේම මේ විදිහේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා එකතන සාමග්‍රී ධර්මයේ දීකා සමාන අනුකම් ධාතුන් අතුව සමාන චීවර දා චීවර පාත්‍ර ධාරණාදී අනුකම් ධාතුන් අතුව සමාන සීලස්කන්ධයක් අතුව වැඩිනවා දකින්නට මොනතරම් සැපයක්ද එවාගෙම මේ සංඝ රත්නයේ නිසා මොනතරම් ජනතාවක් මේ ප්‍රයෝජන ගන්නවද මේ සියල්ලම ලෝතුරා බුදු පියාණන් වහන්සේ ජනවදාරලා මේ ගාථාවෙන් දේශනා කළා සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛා සම්ම දේශනා සුභාසංඝාත දානං සමංගානං තපෝසුතෝ බුද්ධෝත්පාද කාමයේ ලෝට සැපය සද්ධර්ම දේශනේ ලෝට සැපය සංඝ රත්නයේ සමගුණීම ලෝට සැපය සමගි වූවන්ගේ ප්‍රතිපත්තියේ ලෝට සැපයක් වෙනවා කියන එක මේ දේශනාවෙන් පැහැදිලි දැන් අපි සෑම දිනාගෙම විශේෂ අභිස්ථානය ඊළඟට දීපත් කරන්න තියෙන්නේ ඕලාසනස් ආපෝජනීය සාධුකීය සංගත කරවැදේසේ ජනවංශාභිදාන මාන්‍යයන් වහන්සේගේ අනුපස්සනේ ජන්මදිනය අද මේ සිහිපත් කරන්නේ. ඒ මාන්‍යයන් වහන්සේ දේශනා කරන අවස්ථාවල බොහෝ වාරවල කියලා තියෙනවා මේ දෙන මේ කාරණා සඳහා මෙලොව උපදිනවා. ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ මානවෙන්දයි කියන කමංකව ප්‍රකාශ කළා. ඒ කියන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි පැවිදි වෙලා බුදු සසුන ආරක්ෂා කරන්නයි ස්වාමීන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ මෞර්තිය මුතුන් මිත්තන්ගේ පරම්පරාව කොහොම සාධනගත සාධන ඥාත සම්බන්ධය ඇති මහා පුණ්‍යවන්ත කෙරෙකට. ඒතකොට ස්වාමීන් වහන්සේ කුඩා කාලේ වාස 10ේදී පැවිදි වෙන්න ලැබියා. උනාසේ වාස 13ේදී පමණ සැරිත වුණා. බාහිර විශ්ව දේනවතන උපසම්පදා භූමියටපත් වුණා. ස්ථාන දෙකකාලයකදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදුනටපත් වුණා. සබෝන ග්‍රන්ථාගර පිරිවෙන නම් මහා පිරිවෙනක් ධාරණලා කටයුතු කරගෙන ගියා. තමන් වහන්සේගේ ගුරු පරිපුරේ සියලු දෙනා වහන්සේ සිද්ධාකාමී දැවෙන් මුදල් පරිහරණයෙන් වැළකීලා, සපතෝරු නිසා කටපතෝරු වලින් වැළකීලා, සාතර පරිහරණයෙන් දෙනෙන් නොවේ නාමයේ නියම සුපේතල සිද්ධාකාමී බුද්ධ පුත්‍ර ආදර්ශනා ආචාර්යයන් වහන්සේ නමක් වශයෙන් වැඩෙන් සිටී අනාගත දූරදර්ශී ඥානයෙන් ජගවදාලා බුදු සසුන ආරක්ෂා වෙන්න සිල්වත් ගුණවත් නනවත් බුද්ධ පුත්‍රයන් වහන්සේ ඇති කරලා ප්‍රතිපත්ති සාමයේ ළඟා සිටවන්නට මොනසිය එසා පිළිවෙල කරන කාලයේදීම බෑනෙන් හා වචනෙන් සංග්‍රාමයකට දැස්සා නාසේ ලිපිලේඛන මගින් බුද්ධ ශාස්ත්‍ර මාර්ගයෙන් ලෝකයට අනුපාදා දුන්නා ලංකාවේ නානා විසාභාවයන් මේ ධර්ම දේශනා මාත්‍රයෙන් ජනතාව අවදි කළා. උදාහරණයට නේතුරුන් වහන්සේ නමක් හැටියට මාතෘත්‍රි ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. ඒ මාහිමියන් වහන්සේ පෙරමුණේ ත්‍යාගන මේ සතුන් වැඩ පිළිවෙල පටන් ගත්තේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම පිණිස. අවුරුදු 50ක් මේ වැඩසටහන ගෙන ආවා. ඒ මාහිමියන් වහන්සේ අද කියනවා මේ උතුම් පිළිවෙත් ළඟ දකින්න කොට විසුණු නැති ප්‍රීතියක් ඇති වෙනවා මේ දරු පිළිස්සත් එක මේ මෞර්තිය දූරණු දරුණු දෙක එකටම නිවන් ගන්න ලැබේවා විශ්වාස ප්‍රාර්ථනා. ඒ නම් යන්නාගේ ලබු සංගාමේ පවත්නා මෛත්‍රී පූර්ණ ආශිර්වාදයයි කියුනේ. ත්‍රිසා ගන්න අපේ සෑම දිනම මේ දින ගණනාවක් ඉස්සේ නේස ලබලා පින්කම් දෙලකට සම්බන්ධ වෙලා සිදු කරන්නේ එසේ මෙසේ ආශිර්වාදයක් නෙවෙයි. සතර අතනාතුරු බුදු සමයේ බුදු මහරහත් මහ බෝසත් උත්තමයන්ගේ ආත්මය, සදිනය, සාරුකාමය, කල්යාණී ත්‍රිසම්ප්‍රාප්තිය ලැබෙන්නේ හේතු වෙන ආදී කමක් අපි සිලිදලා රැස් කරගෙන තියෙනවා. මේ මාත්මාත විද්‍යාවන්ද උදේසක මේලේක මේසාල ත්‍රිසක් මේ සමාදම් වෙලා තියෙන භාවනා ප්‍රතිපatti තුලින් තමන් යාපීවාගේ පේනවා. එවැගේම සීල පායාත බුද්ධ පූජා කරමින් ආශිර්වාද දෙන්නවා. භාවනා පන්ති මගින් ආශිර්වාද දෙන්නවා. ධර්ම දේශනා මාර්ගයෙන් ආශිර්වාද දෙන්නවා. ධර්මදාතේ සංඝයාගේ දිලහකට 84000ක් ප්‍රදීප පූජාව පිරිනමන හැටියට ප්‍රදීප පූජා පවත්වමින් අනේකේද සත්පුදු පූජා පවත්වමින් මාඥාන් මහත්මයාට ආශිර්වාද කරත්වා. සංඝ රත්නයේ සෑම රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වමින් ආශිර්වාද කරත්වා. දැන් අද මේ අත්නි දවසේදීද එයා විසින් කම් පිළියම් සිද්ධ වෙගෙන යනවා. විශේෂයෙන්ම ආදානියක් උපකාර වන පිළිස දීතවන පිළිස මේ ධර්මයේ උතුම් පින්කම සිටිනේ මාන්‍යන් වහන්සේට ආශිර්වාද කරනවා. ධර්මයේ පිළිකාරෝගේ තානාවත වතනා සමාධිලාගේ ධාතයෙන් ධර්මයේ අවශ්‍ය පිළිපිටියා දේශේ දානි දීනේ මාන්‍යන් වහන්සේට ආශිර්වාද කරනවා. වගේම සංඝෝධි නිවාසයේ දානෝපස්ථාන දීනේ දිනවත් සියලු සිල්ලා මාතාගේ ධාතයෙන් මාඥානාදී කාපිනුවගේ තවතිනා. ස්වාමීන් මරණයට කොට අතුන් නිදහස් කොට අපේ ගානේ දීම පූජනීය මාඥානාදී කාපිනුවගේ තවතිනා. ස්වාමීන් ඥාන සුදම දිනෝදාසා දිනාතය ආහාර පාන දල්කන් දීමෙන් ගෞරවයේ කර්ම පිළිස දෙවිගේ දුකතාමීව ආපිනුවගේ තවතිනා. ස්වාමීන් ඥාන සාම දිනාතය ඒකන් සංග්‍රහ කරමින් සාපකද දේවී කුමාරගේ දායකත්වයෙන් මේ පින්කම ඉතාලමින් සිද්ධ වෙන නිසා මුන්නාට ආශිර්වාද කරත්වනවා. ග්‍රාමීය කුඩා දරුවන් සිය සමාදන්නේ කුඩා දරුවන් සියලුම පිළිසකට සීල දුන්නා පරිත්‍යාගයෙන් ඉන්නා කරත්‍යම් දෙවිසින් වැඩිකලාංගයේ ප්‍රධානත්වය මාන්‍යන් වහන්සේට ආශිර්වාද කරත්වනවා. මේ දිනේ පින්කම් රාජ්‍යයෙන් අධ්‍යාත්මික ඉන්ද්‍රයන් වහන්සේගේ පුණ්‍ය ජීවිතයේ පුදුමාකාර ක්‍රියා පරිත්‍යාග කරනවා කියන එක අපි අලංකෝ ප්‍රකාශ කරන්න ඕනේ. එනිසා ඒ ඒ තින්කම් භාරගෙන තමන්ගේම බලවත් උසලක් ඡන්දයෙන් මේ තින්කම් සංවිධානයේ යෙදී සිටින සෑම දිනකට මේ කුණිලාභ එකසේන මාපල වේවා මාතාන් සම්දේවා ඥාපිනාකතා සිස්සන කරපා. දෝකාග්‍රවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුබාපතා නෑනියන් කලබල ත්‍යාගන මහසාවේ දීනෝදිනේ පටන් 125000ක් බුදුරයන් වහන්සේලාද දකිමින් මනෝ ප්‍රණිධානීය විරූපව ඒකාන්ත සත්‍යයයි එම සත්‍යානුභාවයෙන් පූජනීය සාධිකේ සංගිත කරුණාදේශේ දිනවස්ථා විඥාන මාර්ගයන් වහන්සේට සකලාන්තරාවේ සර්වපත්‍රිරන් ධාර්මයේ ජීවිත සත්වස්සාධික සාමය දීර්ඝාසන දේවා දේවා කියා ප්‍රාර්ථනා එසේම පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාණේ සටන 380 80 දාසම් වතෙන් මුලෝතුනා බුදුරජාණන් වහන්සේලා දකින්නේ නාසංකේ කල්පලක්ෂයක් නිසේ වාප්‍රණිධානී සිරුබර ඒකාන්ත සත්‍ය එම සත්‍යානුභාවයෙන් පූජනීය මාත්මයන් වහන්සේට වින්සත් සතවාසාදිත කාලයක් දීර්ඝාසන දේවා රදේවා කියා කුසලිතේ දීපංකර පාදමූලයේදී අපටපත් නිවන් සපත් අරගම අත්තං අත්තල් ධර්ම සමගාමී යෙදී ජීවිත පූජාවෙන් යුතු බුදුබාසකා මේ තීර්ණසී ලබාගත් බව ඒකාන්ත සත්‍යය එදා පටන් කාරාන්තයේ කල්පලක්ෂයේ මුදුන්නේහි ඇත්තෙක් මස් මේ දන් දෙමින් අමුදරුවන් හාන්ති පවා දන් දෙමින් සමත් ඒකක් පාරමී ගුණමින් දෙතතුරුවත් යමීදී මහ පොළොව සම්පා කරවමින් පාරමී ධර්ම මද්දතාක් දාප්ත කළ බව ඒකාන්ත සත්‍යයයි එම සත්‍යානුභාව වලින් පූජනීය මාහිමියන් වහන්සේට වින්දක් කසවාකාරික භාවයක් දීර්ඝාස ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ වරුදු 2588 ගොඩ මාසදායක දින 24කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේ විජයසේ බෝධි රාජානන්ද දෙතදී මාර පරාජයකට ලෝතුරා බුදු වූ බව ඒකාන්ත සත්‍යය එන සත්‍යානුභාව වලින් පූජනීය මාහිමියන් වහන්සේට දින්සත් සතුටාධිප කාණයක් දීර්ඝාස ලැබේවා කියා ආශිර්වාද කරනවා. සම්බුද්ධාගමේ භාරධාරී මහා සංඝ පිටුල්ලා කියලා පෙරමුණේ සබාගෙන බුදු සංඝ ආරක්ෂා කරගන්නේ නිවන් මඟ ගැනීමට මේ කුසල සම්භාග්‍ය අප සෑම දෙනාට ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ